ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ සීලච පල්ලංකං ආගජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපන්තපෙත්වා සෝ සතෝව අස්සදති සතෝ පස්සදති දීඝං වාං අස්සදන්තෝ දීඝං අස්සදාමි පජානාති දීඝං ආපස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රක්ඛං ආස්ස සන්තෝ රක්ඛං අස්ස සාමීති පජානාති රක්ඛං ආපස්ස සන්තෝ රක්ඛං පස්ස සාමීති පජානාති සම්බකාය පටිසංවේදී අස්ස දිච්ඡාමි සික්ඛති සම්බකාය පටිසංවේදී පස්ස දිච්ඡාමි සික්ඛති පස්සම්භයං කාය සංකාරං අස්ස දිච්ඡාමි සික්ඛති පස්සම්භයං කාය සංකාරං පස්සතිස්සාමි චිත්තකසී තේයථාපි භික්ඛවේ දක්ඛෝ භමකාරෝ වා භමකාරං දේවාසීවා දීඝං වා අනුජන්තෝ දීඝං අංචාමි පජානාති තස්සං වාං අන්තන්තු රස්සං අංචාමීති පජානාති ඒව මේව කෝ බිංගමේ බිංගෝ දීඝං මානන්ත සම්තෝ දීඝං අස්සදාමීති පජානාති දීඝං මාපස්ස සම්තෝ දීඝං පස්සදාමීති පජානාති තස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සම්බකාල පටිසංවේදී අස්ස දිස්සාමීති සික්ඛති සම්බකාල පටිසංවේදී පස්ස දිස්සාමීති සික්ඛති පස්සංගයං කාය සංඛාරං අස්සතිස්සාමි සිතින් ප්‍රති පස්සංගයං කාය සංඛාරං අස්සතිස්සාමි සිතින් ප්‍රති ඉතියංජන්තං ආකායේ කායං තස්සේ විහෙරති බහින්දා වාකායේ කායං තස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේ වාකායස්මින් විහෙරති වර ධම්මානුපස්සේ වාකායස්මින් විහෙරති සම්දේවය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති අස්ති කායෝති වාපනස්ස සතිපස්සු බන්තසාහෝති යාවදේව ඥානමත්තාය පදින්තති මත්තාය අනිත්‍යකෝච විහෙරති නචින්ති ලෝකේ උපාදේතේ වම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායාන සස්සේ විහෙරති සත්‍යවන්ත දෙන්නේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත්මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මහා සතිපට්ඨාන සූත්‍රයේ එන්න කර්මස්ථාන භාවනා විදේකතුලෙන් කලමු වෙන්නේ ආනාපාන සතිය කර්මස්ථාන භාවනාව සම්බන්ධ විස්තර දේශනාවයි මේ මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනේ අද මේ විශාල සිල් පිළිස ඇතුලේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආනාපාන සති කර්මස්ථාන භාවනා වඩන විශාල පිළිසක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා බොහෝ කාලයක් ආනාපාන සතිය දිනු කළ එවැගේම තේරුම් දැනගෙන සිටින බොහෝ පින්නකින් අද මේ බණ පිළිදේ සිටිනවා විශේෂයෙන් ජීවිත පෙර ජී වර්ෂයේ අදලනි ඉන්දුවක් වර පතලොස්සක් බොහෝ දවසක මේ ධර්මශාලාවේ මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව පැහැදිලි කරන හැඳින්වීමේ දේශනාවක් කරන්න යෙදුණා ඒ මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙන භාවනා කර්මස්ථාන 21 ගැන දෙති හඳුන්වීමක් ඉදා කරන්න ලැබුණා. ඒ භාවනා කර්මස්ථාන 21 එකක් එකක් වාසා නිවන් දොරට වෙන හැටි පැහැදිලි වුණා. එයින් පළමුවෙනි නිවන් දොරටුව තමයි ආනාපාන සති කර්මස්ථාන භාවනාව. ආනාපාන සති කර්මස්ථාන භාවනාව සතර සතිපට්ඨාන භාවනා තුරෙන් පළමුවෙන් යම් දෙයකින් කායානුපස්සනා ප්‍රතිපත්තාන භාවනාවටයි අයිතිවන්නේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පමණක් නෙමෙයි සබුකෝ සූත්‍ර දේශනාවන් නිදීසා සංස්කරව දේශනා කළ භාවනා මාර්ගයක් විශේෂයෙන් විනයසිතක දේශනා කළ භාවනා තුළින් පළමෙන් යම් දෙයක ගැනෙන්නේ ආනාපාන සති භාවනාවයි එවැගේම සූත්‍ර පිටකයේ ඉතා සම්ස්තරව මේ ආනාපාන සති කර්මස්ථානය විස්තර කරලා තියෙනවා. මධ්‍යම නිකායේ සතිපට්ඨාන සූත්‍රය, මධ්‍යම නිකායේ උපරිපන්නාස කියන සතිපට්ඨාන සූත්‍රය, කායගතේ ආනාපාන සති සූත්‍රය, එවැගේම සංයුක්ත නිකායේන ආනාපාන සති සංයුක්තය, දීඝ නිකායේන මේ මහා සතිපට්ඨාන සූත්‍රය එවැනි බොහෝ සූත්‍රයන්හිදී ආනාපාන සති කර්මස්ථාන භාවනා ගැන විස්තර දේශනා කරලා තියෙනවා. ඒකම මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලතම ආනාපාන සතියේ දේශනා කළේ ලෝක පහළ වේගදාරණ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයේ සඳහා පාදක කරගන්නා මූල කර්මස්ථානයේ නිසයි. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවසේ යාතුමා ගෝමන මුල නැගෙනහිර දිග්භාගයේ බලා වැඩ ඉඳගෙන චතුරාංග සමන්වාගත විවිධ අධිෂ්ඨානයේ යෙදී භාවනා කර්මස්ථාන වශයෙන් ගත්තේ ආනාපාන සති කර්මස්ථාන භාවනාවයි මේ සිල්ලකින්ය අසාධනගෙන ඇති උන්වහන්සේ බුදු වෙන જાතියේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වගේ ඉපදී මාස පහක් ජීවෙන හරියටම වක්වර බඳවත්වා කුරෝ දරදේ සියලුම ආරජ්‍යව ගණනය තුළ විශාල දෙයක් ඉතා උසස් ලෙස වක්මඟුලක් පවත්වන වෙලාවේ දඹගස් දෙවෙනි කායනගතව සාක්ෂාත් වූ මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වෙන කවර කෙනෙකුටවත් උපදේශයක් නැතුව ආනාපාන සති භාවනාව දිනු කරන්න පටන් ගත්තා. ඒ කුමාරයන් වහන්සේට දින වේලාවකදී ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ඥානය ලබා ගැනීමට පුළුවන් වුණා. මේ විදිහට බෝධිසත්වයන් වහන්සේ ඉතා ලදරු වේදී පවා ආනාපාන සති භාවනා පුරුදු කරගන්න සමර්ථ වුණේ දීර්ඝ සංසාරයේදී උන්වහන්සේ මේ ආනාපාන සති භාවනාව බහුලීකృత වශයෙන් දිනු කරගෙන තිබුණ නිසායි එමාගේ භාග්‍යවතුන් වහන්සේ බෝධි සම්භාරයේ පුරණ කාලයේ සංලක්ෂ 12000 29ක් කරන් බුදුරජාන් වහන්සේලා දකින්න ලැබුණා පණලක්ෂ 12000 විතරක් නමක් පමණ බුද්ධ ශාසනවලදී උන්වහන්සේ බණ අසලා තිබුණා, දන් දීලා තිබුණා, භාවනා කළා තිබුණා. ඒ හැම බුද්ධ ශාසනයකදීම උන්වහන්සේ මේ භාවනා කර්ම ගැන විශේෂ අවබෝධයක් ලබාගෙන තිබුණා. මේක නිසා බුදු වෙන જાතියේදී පස්චිම භවික බෝධිසත්වයන් වහන්සේට මේ භාවනා පිළිබඳව විශේෂ දැකීමක් තිබුණා. ඒ නිසා බෝධි මූලයේදී තවත් දුරෝ කර්මස්ථාන භාවනා සිද්දේ ආනාපානසති කර්මස්ථාන භාවනාවම උන්වහන්සේ මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්න පටන් ගත්තා. ඒ ආනාපානසති භාවනාවට චිත යොදලා ශ්වාස වේලාවකින් උන්වහන්සේට පුළුවන් වුණා ආනාපාන ධ්‍යාන හතරම උපදවන්නට ආනාපාන ධ්‍යාන හතරම උපදවා ගන්න මොහොතේදී උන්වහන්සේගේ පූර්ව වාසනා බලයෙන් රූපාවචර චතුර්ථ අධ්‍යායයට සම්බන්ධන කොටම පූර්වයේ නිවාසානුස්මෘති ඥානය කියන උතුම් අභිඥාව ලැබුණා. ඒ අභිඥාවෙන් උන්වහන්සේ අතීත සංසාරයේ සත්‍වාකාරයෙන් දැකගත්තා. අතීත සංසාරයේ පාරමී සිදුවැටි උන්වහන්සේට දෙනී ගියා. ඒ පූර්ව යාමයේදී පූර්වයේ නිවාසානුස්මෘති ඥානය අතීත සංසාරයේ දැකගෙන මධ්‍යම යාමයටපත් වෙන වෙලාවේ දිව්‍යං චක්කර දෙඥානය පහළ කරගත්තා. දිව්‍යං චක්කර දෙඥානය වර්තමාන මේ මොහොතේ මරණ උපදින සුගති දුගති යන සත්‍යයන් දකින ඥානයක් උන්වහන්සේ ලබාගෙන එයින් මේ ලෝක සත්‍යය මනමින් අවබෝධ කරගත්තා. ඊළඟට උන්වහන්සේ ඒ අභිඥාවන් සාධක කරගෙන එයින් විදර්ශනාවට හැරුණා. ඒ විදර්ශනාවෙන් පටිච්ච සමුප්පාද විදර්ශනා සාරවලා නානාය සූක්ෂම නාක්‍රමයන්ගෙන් නාම රූප සාස්ත්‍රාන් ධර්මයන් විදර්ශනා කරගෙන යාමේදී නාම විපස්සනා ඥාන පිළිවෙලින් පහළ වෙලා සීල විසුද්ධි භාවනා මුදුන්පත් වෙලා අරියම් කාලයේ බ්‍රහ්ම මුහූර්තයේ දසදාසක් ලෝක ධාතු සම්පාදෙද්දී දසදල ඥාන සත්‍ය විචාරද ඥාන සත්‍ය දසාධාන ඥානදී අනන්ත ඥාන ගුණ සම්භාර පරිවාර කොට ඇති සරුවක්නිකා ඥාන ප්‍රතිවේදයෙන් සම්මා සම්බුද්ධත්වයට පරිණවදාලා මේ ආනාපානසති භාවනාවේ මේකදාහුගේ වදාළ අසල සම්බුණා කියන මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාර පූජා වේවා මේ භාග්‍යවතුන් වහන්සේට අපේ ජීවිතයේ පූජා වේවා. උන්වහන්සේගේ බුද්ධ අනුභව ගමෙන් අප සමදෙනාට මේ ආනාපාන සති කර්මස්ථාන භාවනාව ආසේ ඉරහඳමින් ආලෝක වෙලා මේ භාවනා මාර්ගයෙන් අපට සාන්ත නිවන අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආනාපාන සති භාවනාව පිළිබඳව දක්වන්නේ සූත්‍ර පාඨයේ චේතනම ඵලයෙන් සැලකමු. ඉද දිට්ඨේ දිට්ඨු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිති දෙකේ පල්ලංකම් ආභුජිත්වා බුදුන් කායම් පනිදාය පරිමකං සතේ මුපස්සදස්වා මේ කියුනේ මේ බුද්ධ ශාසනයේ වික්ඛු වික්ඛුනේ උපාසක උපාසිකායන සිව්වණක් පිළිතේ යම් කෙනෙක් ආනාපාන සති භාවනා වඩනු කැමති නම් අරඤ්‍යගතෝවා ගමේ දුනු 500කට ඈත පිහිටි ආරණ්‍යකේ නාදයකට ගිහින් වූ සුක්ඛමූල ගතෝවා විවේක ගස්මලකට ගිහින් වූ ශුන්‍යාගාර ගතෝවා විවේක තේනාසනයකට වෙලා වූ නිතිය දෙති මාඩු වෙනවා පල්ලල්කම් ආභුජීත්වා බද්ධකාරියන්ගේ බඳගෙන උදුම් කායම් පරිදාය උදු කාය විරුද්ධව සබාගෙන කරුණකම් සතින් උපස්තපෙත්වා තමන්ගේ සිහිය නාසිකා අගට කර්මස්ථානයේ පිහිටුවාගෙන මුදුකායකලින් තියාගෙන බද්ධ පරියන්කෙන් වාඩි වෙනවා සෝ සතුව අස්සසති සතුව පද්දසති ඒ යෝගාවචරය සිහියෙන් ආස්වාද ගන්නවා සිහියෙන් ප්‍රස්වාද කරනවා දීඝං අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති වැඩි වේලාවක් දික් වේලාවක් දිගින් දිගට හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා දීගම් වා පස්සසන්තෝ දීගම් පස්සාමේච පජානාති වැඩි වේලාවක් ප්‍රස්වාස කෙරෙනවා නම් හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා තස්සං වා හස්සසන්තෝ රස්සං හස්සාමේච පජානාති කෙටි වේලාවකින් කෙටි කෙටියෙන් හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා සත්සං ආපස්සතන්තෝ රස්සං පස්සසාමේති පජානාති දෙති වේලාවකින් හුස්ම ප්‍රස්වාස කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා සබ්බපාය පටිසංවේදී අත් සිතාමේති දික්කතේ සබ්බපාය පටිසංවේදී පස්ස සිතාමේති දික්කතේ ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක මුලනලාග දකින්න හැදී හොඳ සීයෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා පස්සම්බයං කාය සංඛාරං අසතිස්සාමි චිත්තේ පස්සම්බයං කාය සංඛාරං පස්සතිස්සාමි චිත්තේ ආස්වාද ප්‍රස්වාද දෙක ක්‍රමක්‍රමයෙන් සංසිඳුව සංසිඳුව ආස්වාද ප්‍රස්වාද පිළිමත දිනුමනින් පුරුදු වෙනවා සේයතාපි දික්කනේ දක්කෝ භමකාරෝ වා භමකාරං තේවාති වා දීඝං වා අනුචන්තෝ දීඝං අන්තාමි චපජානාති රක්ඛං වා අනුචන්තෝ රක්ඛං අන්තාමි චපජානාති ලියවන වගේ ඕ ලියවන වගේ කුගේ අත නැතිවෙත් කොත් යම් කිසි ලොකු වස්තුවක් ලොකු උපකරණයක් ලියවන වෙලාවේ ලියවන පස්සලේ සබල අත දිගහැරලා ඒ ලියීමේ කටයුත්තේ දෙනකොට ඒක සීයෙන් කරනවා අත කෙටි කෙටියෙන් ලියවන අවස්ථාවේක සීයෙන් කරනවා ඒව මේ කෝ විස්තරයේ වික්කු මෙන්න මේ විදියට යෝගාවචර දෙමේ දිගින් දිගට හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරනවා දිගින් දිගට හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා කෙටි කෙටියෙන් හුස්ම ගන්නවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා කෙටි කෙටියෙන් හුස්ම පිට කරනවා නම් ඒක නුවණින් තේරුම් කරගන්නවා ආස්වාද ප්‍රස්වාද කියන මේ දෙක මුලැඳාග දකින්න හැටියෙන් සීනුවණින් යුක්ත වෙනවා ආස්වාද ප්‍රස්වාද දෙක සංසිඳ සංසිඳ යන ආකාරයේ නුවණින් තේරුම් කරගන්නවා ඉති අධ්‍යක්ෂණ ආකායේ කායානුපස්සී විහෙරති බහිද්ධා ආකායේ කායානුපස්සී විහෙරති අධ්‍යක්ෂ බහිද්ධා ආකායේ කායානුපස්සී විහෙරති මේ විදිහට සමන්ගේ సంతානයේ අස්වාද ප්‍රස්වාද දෙක නුවණින් තේරුම් කරගන්නවා අනුන්ගේ సంతානයේ මේ විදිහට අස්වාද ප්‍රස්වාද වැඩ කරනවා කියලා නුවණින් තේරුම් කරගන්නවා තමන්ගේ අනුන්ගේ సంతානවල අස්වාද ප්‍රස්වාද දෙක මේ විදිහට තේරුම් කරගන්නවා සමුදේ ධම්මානුපස්සීවා පහයස්මින් හේසි වා ධම්මානුපස්සීවා පහයස්මින් හේසි සමුදේ වා ධම්මානුපස්සීවා පහයස්මින් හේසි ආස්වාද ප්‍රස්වාස ඇතිවීමේ හේතු දකිමින් වාසය කරනවා ආස්වාද ප්‍රස්වාස නැතිවීමේ හේතු දකිමින් වාසය කරනවා ආස්වාද ප්‍රස්වාස ඇතිවෙන නැතිවෙන හේතු දකිමින් වාසය කරනවා සෝති වාපනස්ස ප්‍රතිපන්න ප්‍රතිසා හෝති මේ ආස්වාද ප්‍රස්වාද ඇතිවන පහක් කියනවා මම කියන්නේ නැති කියලා දිනුන බාල වෙනවා යාවදේ ඥානමත්තාය පටිච්චසමුප්පාය අනිත්‍යතෝ ජීරති ඒ දිවියේ ඒ නුවණ මතුමත්හි නුවණ පාල කර ගැනීමත් මතුමත්හි දිය දියුණු කර ගැනීමත් හේතු වෙන අතර මම මාගේ ඥා කිසිවක් කෘෂ්ණාදුක්ක වශයෙන් නොගැනීමත් සුදුසු වෙනවා නොගැනීමට පත් වෙනවා නැති කිංචි ලෝකේ විපාදීයති මේ රූපස්කන්ධය නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාද කාය සම්බන්ධව කිසිම දෙයක් සංනාදිත්‍යමාන වශයෙන් දැඩිව අල්වා නොගෙන ඒ ස්කන්ධ පංචකය කෙරෙහි නුවණින් වාසය කිරීමට සමර්ථ වෙනවා ඒවං විකෝ විස්මවේ විස්කෝ ආයේ ආයානපත්ති විහෙරති මෙන්න මේ විදිහට යෝගාවචරයන් වහන්සේ තමන්ගේ රූප කය පිළිබඳව ආයානපස්සනා භාවනා වඩමින් නිවන් මඟ ගමන් කරන්නේ වෙනවා කියලා භාග්‍යවත් විජානන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් උගන්වා වදාළා. මේ ආනාපාන සති භාවනා පිළිබඳව ඉතා සංක්ෂේප විස්තරයක් සංක්ෂේප දේශනාවක්. විරිමානන්ද සූත්‍රය ආනාපාන සති සූත්‍රය මහා රාහුලෝවාද සූත්‍රය වැනි සූත්‍රයන්ෙහිදී මේ ආනාපාන සති භාවනාව 16 ආකාරයකට පහදාලා තිබෙනවා. එයින් මේ කියුන්නේ සතර ආකාරයක් පමණයි. ඒ සතර ආකාරයේ විස්තර ගැනීමේදී තේරුම් කර ගැනීමේදී 16 ආකාරයෙන් 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩලා පිළිවෙල තේරුම් කරගන්නට පුළුවනි. දැන් අපි පළමුවෙන් මේ ආනාපාන සති භාවනාව පිළිබඳව මූලික පරිකර්මජික මූලික කල්පුරුදු වීමේ අධ්‍යක්ීමේ ප්‍රායෝගික වැඩකට අපි තේරුම් කරගන්නට ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වැඩිම සම්බන්ධව මුලින්ම උගන්වනවා තේනාසනයක්. මේ තේනාසනයේ වශයෙන් පාදවදාගේ ආරණ්‍ය, රුක්ක මූලය, ශුන්‍යාගාරය කියන අවස්ථා තුනයි. ආරණ්‍ය තේනාසනයේ නම් ගම්මානයේ ඈත පිහිටි වන තේනාසනයක්. ගම්මානයේ සිට මම 500ක්ම ඈත පිහිටි විරේකස්නාලයෙන් කියනවා ආරණ්‍ය කියලා. ඒ ආරණ්‍ය සේනාසනයේ විශේෂයෙන්ම ආනාපාන වඩන්න සුදුසු භූමියයි. නමුත් ආරණ්‍ය සේනාසනයේ හැමදෙනාට ලැබෙන්නේ නැහැ. හැමදෙනාටම ආරණ්‍ය සේනාසනයකට යන්න අවශ්‍ය නැහැ. පාසුකම් ලැබෙන්නේ නැහැ. ඊළඟට රුක්ක මූල සේනාසනය රුක්ක මූල සේනාසනය ආනාපාන සතිය වඩන් ඉතාම සුදුසු සේනාසනයක්. රුක්මූල සේනාසනය දෙවෙනි සේනාසනය ඊළඟට ශූන්‍යාකාර නම් කියවෙන්නේ භාවනා කිරීමට සුදුසු විවේක කුටියක් සේනාසනයක් එවැනි ජන සම්පාදයන්ගෙන් තොර වූ කුටිසේනාසනයක් නම් මේ වගේ ධර්මශාලාවක් නම් ශූන්‍යාකාර වශයෙන් අපට තේරුම් කරගන්න පුළුවන් දැන් මේ ධර්මශාලාවේ 10ක් දෙනා හිටියත් හැම දෙනාම සාන්තව නිස්සද්ද භාවයෙන් ඉන්නවා නම් එක්කෙනෙකුගේ භාවනාවට තාමනේ බාධා නොවි ඉන්නවා නම් මේකත් ශූන්‍යාකාරයක් වශයෙන් භාවනාවට ගන්නට පුළුවන් ශාලාවක්. ඒකත් මේ විදිහට විවේකත් සාහනයක් භාග්‍යතුන් වහන්සේ දෙන්නා දුන්නේ ආනාපානසති භාවනාව සමත භාවනාවක් වශයෙන් වැඩිමේදී නිස්සබ්ද භාවයේ තම අවශ්‍ය නිසායි. නිස්සබ්ද භාවය කියනවා නම් තමයි ආනාපානසති භාවනාවනේ භාවනාවක් විචිත්ත සමාධියක් උපදවන්න පහසු වන්නේ. දෙකමිතාවෙන් නිස්සබ්ද තේනාඥාවක් නිස්සබ්ද විවේක ස්ථානයක් ඵලමින් උන්වහන්සේ පහදා වදාලා ආනාපානසති භාවනාව සඳහා එමාගේ භාග්‍යවතුන් වහන්සේ ආනාපානසති භාවනා මුදුන් සම්මාගත රූප මූලයේ තේනාඥයකදී ඒ තේනාඥය ආගමි තේනාඥයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් මාඥයාගේ වාදයෙන් බොහොම ඈත පිහිටපු තැනක් ඒ සිසගාවේ ජාතිමා බෝධීන් වහන්සේ කාලේ ඒ කාලේ මාඥයාගේ ස්ථානයේ කලින් දෙවිසි නැහැ ඒ විදිහේ කාරණියක් ආනමන වූ සුත්මූල සේනාධිනේකදී ජාතිමා බෝධීන් වහන්සේ මුලදී සේනාගේ භාග්‍යවතුන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ලෝතුරා සම්මා සම්බුදුනා. ඊළඟට උන්වහන්සේ පහදාරදරනේ ආසනෙලේ කලමේ සේනාධිනේ පෙන්වලා ඊළඟට වාඩි වෙන ආසනේ ඉරියව්ව පහදාවදාලා භාවනාවට ගන්න ඉරියව් හතරක් තියෙනවා ඉඳීම, සිටීම, නිදීම, ඇවිදීම කියලා. එතකොට මේ ආනාපාන සතිය වශයෙන් මාදාවාදාවේ වාඩි වීමේ ඉරියව්වයි ඉඳීමේ ඉරියව්වයි ඊතේ තිබ සක්මන් කිරීම පිටගෙන සිටීම සැතපීම කියන මේ ඉරියව්වලදී පළමුවෙන් ආනාපාන සතිය පුහුණු කරන්න අපහසුයි පළමුවෙන් ආනාපාන සතිය පුහුණු වෙන්න මහත් ඉරියව්ව තමයි වාඩි වීමේ ඉරියව්ව වාදීන ඉරියව්වේ ධානාපානසතිය දිනු කරගත දෙනකොට පසු අවස්ථාවලදී ඉතිරි ඉරියව්වලදී ධානාපානසතිය වඩන්න පුළුවනි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් ඉරියව් වශයෙන් පහදා ගදාලේ නිත්‍යදති පල්ලංකම් ආවෘතිස්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ පිළිවෙලයි. භාවනා කරන ආනාපානසතිය වඩන්න සුදුසුතර විවේක තැනකට ගිහින් තමන්ගේ අතුල්පතුල් මූණකට සෝදා පවිත්‍ර කරගෙන ඊළඟට මහදී වෙනවා බද්ධකාරයන් වේගඟ දෙන මේ විසුණු වහන්සේට උපාසක මහතුරුන්ටත් බද්ධකාරයන් වහන්සේ දේශනා කළා තියෙනවා බද්ධකාරයන්ගේ හැමදෙනාටම පහක් ඉරියව්වක් නෙමෙයි නමුත් ඒක ක්‍රමයෙන් පුරුදු කරගත්ත යුතු වටිනා ඉරියව්වක් ආත්මයක් විසුණු වහන්සේලාට උපාසිකා මෞපාර්ථයේ පිළිසකට නියම කළා තියෙන අර්ධ පරියන්කය එක කකුලක් නමාගෙන වාඩි වීමේ ඉරියව්ව අර්ධ පරියන්කය ඒක මෑණිවරුන්ට විසිනින් වහන්සේලාට අනුමත කොට වදාළ ඉරියව්ව ඒ විදිහට වාඩිලා දුකය දෙලින් තියා ගන්න පුළුවනි විසුණු වහන්සේලාට ස්වාමීන් වහන්සේලුන්ට නියම ඉරියව්ව තමයි අර්ධ පරියන්කය ඒ පద్මාසනය වශයෙන් තියා ගන්න පුළුවන් නම් තාම වටිනවා එහෙම බැරි නම් තමන්ගේ දෙපතුල් යටි වෙන හැටියට වාඩි වෙලා සුදු කායක ලින්සා ගැනීමකවත් උත්සාහවත් වෙන්න ඕන. ඉදුන් කායම් පරිදාය කියන මේ පිළිවෙල ඉතාම අවශ්‍යයි ආනාපාන සති භාවනාවට. එයන් උදු කාය හොඳට කෙලින්සා ගන්නට ඕන ආනාපාන සතිය වඩන්නට නම් අපේ පිස කොන්දේ කියන කොඳු ඇට තේලියේ කොඳු ඇට 18ක් තියෙනවා. ඒ කියන්නේ කුරුකෙන් කුරුකට හරියට ඒක ගානට කෙලින් කියනවා නම් තමයි අපේ ආනාපාන භාවනාව හොඳට කරන්න පුළුවන් වන්නේ. මේක නිසා උදේකායම් පරිදාය කියලා වදාළ මේ උපදේශයේ විශේෂයෙන්ම දීපලේ උපදේශයක් අනිත් කාර්යයේ පරිමුඛල් සැපින් උපද්දපෙත්වා ආනාපාන සතිය වඩන්න නම් හොඳ හැටි සිහිය පිහිටවා ගන්න ඕනේ සිහිය පිහිටවා ගන්න ඕන ආනාපාන සතිය නැත්නම් ආස්වාද ප්‍රාස්වාද දෙක හොඳින් ඇතුල් වෙන පිට වෙන දොරටුව මුල මේ තමයි කර්ම සංකතින් උපද්ද දෙස්වා කියලා වදාලේ මෙන්න මෙහෙම පූර්ව දාග අවස්ථාවේදීම සකස් කරගත්තා නම් ආනාපාන සතිය වැඩිමිතා පහසු වෙනවා ඒකට විවේක සේනාසනයක් විවේක ස්ථානයක් ප්‍රයාගත්තා ඒ විවේක ස්ථානයේදී තමන්ට පහසු විදියට වාඩි වුණා උරුකා දෙලින් තියාගත්තා නාසිකාග දිය පිටුවාගත්තා මෙන්න මේ කියන මූලික පරිකර්ම ටික මැනවින් සම්පූර්ණ කරගන්නට ඕන ආනාපාන සතිය වඩන්නට ඊළඟට උන්වහන්සේ වදාලා ආනාපාන සතිය වඩන පිළිවෙල. සෝ සතෝ අසද්දේ සතෝ පස්සදේ ආනාපාන සතිය වඩන්නා සතෝ දේව අසද්දේ සිහියෙන්ම ආස්වාද කරනවා. සතෝ දේව පස්සදේ සිහියෙන්ම ප්‍රස්වාද කරනවා. ආස්වාද කියලා කියන්නේ ඇතුළට ගන්නා හුස්ම වාරයයි. ප්‍රස්වාද කියලා කියන්නේ පිට කරන හුස්ම වාරයයි. අප උකන්දා පටන් යම් දානක මරණයට පත් වෙනවා නම් ඒ දක්වාම නොකඩවා පවත්වන්නා වූ ක්‍රියාවක් තමයි ආස්වාද ප්‍රස්වාද දෙක සුක්ම ගන්නවා හුස්ම හෙලනවා ඒක අපි සිහියෙන් මෙනෙහි නොකර නිසා අපට තියනවාද කියලාවත් දන්නේ නැහැ සිහියෙන් මෙනෙහි කරනවා නම් මේ විශාල සුවයක් ලබන්න පුළුවන් සමාධියක් ලබන්නට පුළුවනි ඒක නිසා උන්වහන්සේ වදාළා සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රස්වාද කරනවා කියලා සිහියෙන් ආස්වාද ප්‍රසාද දිරීමේදී භාවනා වඩන යෝගාවචරය අවර වේලාවකදීවත් කොයිම වේලාවකදීවත් ඕනෑකමෙන් හුස්ම ගන්නෙ නැහැ ඕනෑකමෙන් හුස්ම හෙලන්නේ නැහැ ඕනෑකමෙන් හුස්ම නවත්වා ගන්නෙ නැහැ ඕනෑකමෙන් උත්සාහයෙන් හුස්ම ගත්තොත් ඕනෑකමෙන් උත්සාහයෙන් හුස්ම නවත්වාගෙන හිටියොත් දේශකපත් වෙනවා එයින් චිත්ත සමාධිය දිවි යනවා චිත්ත දිවි යනවා යටි වේලාවක් ඉඳන් නැතිව නැතිව වෙනවා මේක නිසා ඕනෑකමින් එක වරක්වත් උස්ම ගන්න හොඳ නැහැ. ඕනෑකමින් උස්ම පිට කරන්න හොඳ නැහැ. ඕනෑකමින් උස්ම නවත්වගෙන ඉන්න හොඳ නැහැ. එහෙම කරන්නේ දුක් භාවනාවක් වෙන්නේ නැහැ. මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාළේ ස්වභාවික වශයෙන් උස්ම ගැනීම. ආනික වශයෙන් දීවා ගැනීම ඉරණයි. ඉදිරි මුස්ම ගැනීමට ඕන, ඉදිරි මුස්ම හෙලෙන්නට ඕන අපිට තියෙන්නේ ඒ සුත්ම පිළිබඳව තියෙන තැනක් වීමයි. ඒක නිසා සතෝ වේග අත්‍යතේ සතෝව පස්සපති කියලා වදාළේ ආස්වාද ප්‍රස්වාද වාරයක් පාසා අමතක වෙන්න නොදී සිහිය පිහිටුවා ගැනීමයි. මෙන්න මේ සිහිය පිහිටුවා ගැනීම තමයි භාවනාවේ දොරටුව පළමුවෙනි පියවර. ඒ සිහිය පිහිටුවා ගැනීමේදී උන්වහන්සේ දේශනාවක වදාළේ සිහිය පිහිටුවා ගැනීමේ පස්සේ අපේ පුරාණ අටකථාචාර්යන් වහන්සේලා භාවනා කර්මස්ථානාචාර්යයන් වහන්සේලා උගන්වලා තියෙනවා අනුපිළිවෙල ප්‍රතිපදා හතක්. අන්නේ අනුපූර්ව ප්‍රතිපදාට කෙටියෙන් හඳුන්වලා දීලා ඊළඟ භාවනා නමස්කාරාදි කියලා දෙන්නේ. ගණන අනුබන්ධන අකුසල අපපන සංලක්ෂණ විවක්ෂණ පාරිශුද්ධයේ තේ සංජපටි පස්සන මෙන්න ඒ අනුපූර්ව ප්‍රතිපදා අට ආනාපාන සති භාවනාවේ මුල් කියලේ පටන් අරියක් වේ දක්වා යන අවස්ථාවට මේ අපේ කියවෙන්නේ ගණන පළමුවෙනි අංකය ගණන් ගැනීම අනුබන්ධන දෙවන්න අනුබන්ධනය කුසන තුන්වන්න කුසනාව තපන හතරවන්න තපනාව ඊළඟට සංලක්ෂණ පස්වැන්න සංලක්ෂණාව, දෙවැන්න හයවැන්න, පාරිශුද්ධයත්වැන්න, තේසල්ද ප්‍රතිපස්සනා ඒකාටවැන්න. මේ විදිහට පිළිවෙලින් දක්වා වදාරා ඇති මේ හිමම් ප්‍රතියක් අපි තේරුම් ගන්නට ඕනේ. එයින් පළමුවෙන් යන්තේ ගණන ආනාපානසති භාවනාව කවදාකවත් වැඩි නැති කෙනෙකුටයි ගණනාව දෙන්නේ. ආනාපාන භාවනාව හෝ වෙනයන්ගිති භාවනාවක් කරලා කලක් කලකුත් කෙනෙකුට නම් ගණනාව කියන මේ පිළිවෙල අවශ්‍ය ගන්නෙ නැහැ. ගණනා කියන පිළිවෙල දෙන්නේ භාවනා කරන්න අවශ්‍ය වන්නේ භාවනා කරලා පළපුරුද්දක් නැති පින්නතුන්ටයි පළපුරුද්දක් ඇති පින්නතුන්ට ඒ ක්‍රමයේ දැනගෙන තිබීම බොහොම ප්‍රයෝජනයි ඒක නිසා ගණනා කියන මේ පිළිවෙල මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ දැන් අපි භාවනාවට වාඩි වෙලා නාසිකාග හොඳින් හිත පිහිටුවාගෙන ඉබේම හුස්ම ඇතුල් වීම හුස්ම පිටවීම කියන මේ දෙක ගැන සිහිය පිහිටුවාගෙන ඉන්න වෙලාවේ අපේ නාසිකාග හැටි හැටි හුස්ම ඇතුල් වෙනවා හැටි හැටි හුස්ම පිට වෙනවා මේ වෙලාවේ අපේ ඒක ගණන් කරන්න පුරුදු කරනවා ඒ ගණන් කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා ඒ නිසාම දෙවි ක්‍රමයේ විසුද්ධි මාර්ගයේ පරිසම්බිදා මාර්ගයේ සමන්ත පාසාධිකා විනයක කතාවේ මෙන්න මේ විදිහට පහදා දක්වලා තියෙනවා පළමුවෙන් දැනෙන මුස්ම වාරයේ 1 1 1 කියලා ගණන් ගන්නවා ඊළඟට දෙවෙනි හුස්ම වාරය දෙකයි දෙකයි කියලා ගණන් ගන්නවා තුන් යන තුනයි තුනයි හතර ගන්න හතරයි හතරයි පහ යන පහයි පහයි කියලා ගණන් කර ගන්නවා ඊළඟට ආයමත් මුලේ ඉඳලා එකයි දෙකයි තුනයි හතරයි පහයි කියලා හුස්ම වාර හයක් ගණන් කර ගන්නවා ඊළඟට එකේ ඉඳලා හුස්ම වාර හතක් ගණන් කර ගන්නවා ඊළඟට එකේ ඉඳලා හුස්ම වාර අටක් ගණන් කර ගන්නවා ඊළඟට එකේ ඉඳලා හුස්ම වාර 9ක් ගණන් කර ගන්නවා ඊළඟට එතෙන්ද ලොකුමාර 10ක් ගණන් කරගන්නවා 10ට වඩා ඈතට ගෙනියන්නේ නැහැ ගණන 5ට වඩා අගින් නවත්තන්නේ නැහැ ගණන එතකොට මෙන්න මේ චක්‍ර හයක් මෙතන තියෙනවා. එකේ ඉඳලා පහ දක්වා යන චක්‍රය, එකේ ඉඳලා හය දක්වා යන චක්‍රය, එකේ ඉඳලා අට දක්වා යන චක්‍රය, එකේ ඉඳලා අට දක්වා යන චක්‍රය, එකේ ඉඳලා නවය දක්වා යන චක්‍රය සහ එකේ ඉඳලා දහය දක්වා යන චක්‍රය. මේකේ තාම අවශ්‍ය තත්ත්වේ නම් මේ ගණන් කිරීමේදී ගණන් කිරීම භාවනාවක් නොවේ නමුත් ගණන් කිරීම භාවනාවට අවශ්‍ය අංගයක් වෙලා තියෙනවා ඒක හේතුව භාවනා නොකළ පින්නතේ තමන්ගේ චිත්ත පිළිබඳව තේරුම් ගන්න නොසමත් නිසා තමන් භාවනා කරනවා කියලා හිතාගෙන ඉන්නවා නමුත් හිත ඒ මෙයට දුරනවා පනිනවා අන්නේ හිත ඒ මෙයට දුරන පන්න සත්‍යයේ තේරුම් ගන්න පහසු ක්‍රමයක් තමයි ගණන් කිරීම යම් කෙනෙක් හොඳට භාවනාවේ හිත පිහිටවාගෙන ඉන්නවා නම් ගණන් කිරීමේදී ගණන වරදින්නේ නැතුව හොඳට පවත්වන්න පුළුවන්. හිතේ මේ දුවනවා නම් ගණන වරදිනවා ගන්න සැකලෙනවා. මෙන්න මේ වෙලාවේ තේරුම් ගන්නවා හිතේ මේ කියයි කියලා. ඒකට හිතේ මේ දුවනවා නම් අයමත් මුලින් ඉඳලා හිතේ ඉඳලා පටන් ගන්නවා ගණන. මෙන්න මේම දහස් වරක් හරි වැරදුනා නම් අයමත් මුල එකේ ඉඳලා පටන් ගන්නවා ගණන. මෙන්න මෙහෙම ටික වේලාවක් ගණනානුව එක පිටුවාගෙන ඉඳීමේදී හිත එමියට විතිරියන් නොදී විතිරිය නොදීilla ආනාපාන සතියේ නැත්නම් ඒ ආස්වාද ප්‍රස්වාද අරමුණේ හිත හොඳට පිහිටෙනවා අන්‍ය අවස්ථාවේ තමයි ගණන නවත්වන්නේ ගණන නවත්තලා ඊළඟට කරන්නේ අනුබන්ධනාව අනුබන්ධනාව තමයි ඉන්නේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ පහදා වදාළ දේශනා සංව තේරුම් කරගන්නේ දීගං වා අත්තන්තෝ දීගං අත්තාමේති පජානාති දීගං වා පස්සතන්තෝ දීගං පස්සතාමේති පජානාති දැන් මේ සිහියෙන් ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කරගෙන යන වෙලාවේ සමහර විට බොහෝ වේලාවක් වැඩි වේලාවක් කුෂ්ණ ඇතුල් වෙමින් පවතිනවා ඒක දීර්ඝ ආස්වාදයයි බොහෝ වේලාවක් වැඩි වේලාවක් කුෂ්ණ පිට වෙමින් පවතිනවා ඒක දීර්ඝ ප්‍රස්වාදයයි මේ සමුතිය තම ඕනෑකමින් දිගින් දිගට උස්ම ගන්න නෑ දිගින් දිගට උස්ම නෙලන්නේ නෑ නමුත් ඒ සිටින තත්ත්වය Taman තේරුම් ගන්නට ඕනේ ඒක නිසා පජානාදි කියන වදාළේ විශේෂ නුවණින් තේරුම් කරගන්නට ඕනේ ඒ තේරුම් කර ගැනීමේදී දැන් ගණන් නම් කරන්නේ ගණන් කිරීමේදී අතුලට ගන්න උස්මාරේ නම් ඒ ගණන් කරන්නේ ඒ කිසි ඇතුළේ අවසාන දක්වාම 1 1 1 1 1 කියලා කීප වාරයක් මෙහෙ කරන්නට ඕනේ ඒ වගේම දෙවෙනි ස්මාරයේ 2යි 2යි 2යි 2යි ඒ අවසාන දක්වා මෙනෙහි කරන්න ඕනේ. අන්න වැඩි වේලාවක් ගණන් කරන්න පුළුවන් වන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දෙක නිසායි. එහෙම දීලා සමහර අවස්ථාවලදී ආස්වාද ප්‍රස්වාදයට ඉක්මනින් ඉක්මනින් වැටෙන්න පටන් ගන්නවා. කැටි කැටියෙන් හුස්ම ඇතුල් වෙනවා, කැටි කැටියෙන් හුස්ම පිට වෙනවා. ඒ වෙලාවේ එක ගණනකින් ප්‍රයත්න කරන්න වේලාවක් නැහැ. 1යි 2යි 3යි 4යි 5යි කොයි විදිහට මෙහෙ කරන්න කියන්නේ. මෙන්න මේ විදිහට මෙහෙ කරගෙන යන අවස්ථාවේදී දීර්ඝ ආස්වාදයක්, දීර්ඝ ප්‍රස්වාදයක්, කෙටි ආස්වාදයක්, කෙටි ප්‍රස්වාදයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සබ්බපාය ප්‍රතිසංවේදේ අතිචිත්තාමේ දික්කතේ සබ්බපාය ප්‍රතිසංවේදේ පස්සතිත්තාමේ දික්කතේ මේ ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කිරීමේදී මෙතන කාය කියලා කියන්නේ ආස්වාද සහ ප්‍රස්වාද දෙක. ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මුලමඳාග තුන්කන තේන හැටියට සිහිය පවත්වන්නට ඕනේ. අන්නේතරත් වීම තමයි සබ්බ කාය ප්‍රතිසංවේදී කියලා වදාලේ. මුලමඳාග කියලා කියන්නේ මෙන්න මේකයි පිළිවෙල. සමහර විට නාම එවැගේම පපුව මැද නාමයේ අග කියලා මෙහෙම තේරුම් කරන්න පුළුවන් ඒක වැරදි ක්‍රමයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා අත්තාකාදී මැද පරිවචානං සතිය අනුජත්තෝ අජ්ජත්තං විස්සේක ගතේන චිත්තේන කායෝපි චිත්තං විරෝධේ ජීවිතාත පන්දිකාත කියලා ආස්වාදයන්ව නාසිකාග්‍රේකතං ප්‍රාර්ථනා වේදිකේ චිත්ත යවුවත් ශරීරය ඇතුළත එයල් චිත්ත සමාධිය දිලිලා ගිනිලා හිතත් කයත් දෙවලන්න පටන් ගන්නවා මේ කම්පනයන්ට පටන් ගන්නවා කියලා උන්වහන්සේ වදාලා ඒක නිසා නාසිකාග ඇතුල් වෙන හුස්ම අනුව හිත ඇතුල් කරන්න එපා කියලා උන්වහන්සේ පහදා වදාලා එසේම පස්සාසාදි මැද පරියෝසානං සතිය අනුගතෝ බහිද්ධා විච්ඡේද ගතේන චිත්තේන කායෝ විචිත්තං විභෝති විචාද සංදකාදේ ශරීරයෙන් පිටේ යන දුෂ්මානුවිත පිටේ පිට යවන්නට ඒසා පිටේ යවුවොත් වැඩි වේලාවක් යන්න මැත්තේ කයක් පිටක් දෙක චලනයේ කම්පනයේ දික්කේතයට පත් වෙනවා චිත්ත සමාධියේ දිලනවා කියලා පහදාවා දාලා මේක නිසා නාසිකාගය ඇතුල් වෙන හුස්ම මුලමඳ අග බලනවා කියන්නේ ඒ පිළිවෙල නොවේ අතුල් වීමේ පටන් ගැනීමේ සිට අතුල් වී අවසානය දක්වාම නාසිකාග හොඳින් බලන්නේ තියෙනයි මුලමඳ අග බලනවා කියලා කියන්නේ සුක්ෂම ඇතුල් වෙන්න පටන් ගත්තා ඒක මුල සුක්ෂම ඇතුල් වෙමින් පවතිනවා ඒ නැද සුක්ෂම ඇතුල් වී අවසන් වෙනවා ඒ අග සුක්ෂම පිට වෙමින් පවතිනවා නම් සිතවිලිගේ ආරම්භය මුලයි සිතගෙන පැවතීම මඳයි සිතවිලි අවසන් වීම අගයි මෙන්න මේන තුන් අවස්ථාවම කියන්නේ එකමුත් වාරයක් මුලපටන් අග දක්වාම දැන ගැනීම තමයි සබ්බකාය ප්‍රතිසංවේදී කියලා දාලේ එනිසා නාටක අග යම් කිසිනා සිදුරකින් සුඛ ඇතුල් වෙනවා නම් පිට වෙනවා නම් ඒ ඇතුල් වීමේ පටන් ඇතුල් වී අවසානය දක්වා සිහියෙන් බලාගෙන ඉන්නට ඕනේ සිතවිලි පටන් සිතවිලි අවසානය දක්වා ඇතන සිහිය ගන්නට ඕන මේකයි සම්බකාය ප්‍රතිසංවේදී මේ සම්බකාය ප්‍රතිසංවේදී වශයෙන් හොඳ හද පිළිය දීස්වාගෙන භාවනා කරන වෙලාවේ තමන්ගේ සංකාමයට විශාල ප්‍රීතියක් ඇති වෙන පටන් ගන්නවා ඒ ප්‍රීතිය ඇති වෙන අවස්ථාවේදී පස්සද්ධිය කියන සංසිඳීම ඇති වෙන්න පටන් ගන්නවා හිත එහෙම නොයාම නිසා ඒ මොහොතේදී මුළු ශරීරයම සාන්ත භාවයට පත් වෙනවා ඒ වගේම සීතල භාවයටපත් වෙනවා මුළු සර්වාංගෙම පිනා යනවා මේ සබ්බකාය ප්‍රතිසංවේදී කියන අවස්ථාව ලැබුණාම ඊළඟට සිදුවන්නේ පස්සම්බරං කාය සංඛාරං අසතිස්සාමි චිත්තති පස්සම්බරං කාය සංඛාරං පස්සතිස්සාමි චිත්තති කියන අවස්ථාවයි මේ කියන්නේ භාවනාවට වාඩි වෙන වෙලාවේ යම් ප්‍රමාණයක උත්ම ඇතුන් වීම කෙතෝමින් තිබුණා නම් මේ සිහිය පිහිටවාගෙන පිහිටවාගෙන ඉන්න වෙලාවේ ඒ පුත්න සංසිඳි සංසිඳි තුනී වෙවි තුනී වෙවි යනවා ඒ සීගෙන යාම නිසා කය සංසිඳෙනවා කායත මහසි නොදැනී යනවා වේදනා හිරිවැටියෙන් චක්කු නොදැනී යනවා ඒ වගේම ශරීරයේ භූම සාන්ත සුවයක් දැනෙන්න පටන් ගන්නවා හොඳට සීතල ගුණ වෙන තැනක සවන් ගන්න වගේ තමන්ගේ ශරීරයේ නිවීමක් සැනසීමක් ඇති වෙනවා ඒ වගේම හිතේ සංසිඳීම නිසා ඒ මොහොතේදී හුස්ම සංසිඳී සංසිඳී නොදැනී යන තත්ත්වයකටපත් වෙනවා. සමහර විට මිනිස්සු ගණනක් හුස්ම නැතුව වාඩි තියෙන්න පටන් ගන්නවා. ඒ හුස්ම නැතුව නෙමෙයි හුස්ම පිළිය වෙලා නොදැනී යන අවස්ථාවයි. ඒ අවස්ථාවට සමහර කෙනෙක් බයටපත් වෙනවා හුස්ම නැති වුණාදෝ කියලා. නමුත් හුස්ම නැති වුණා නෙමෙයි හුස්ම පිළිය වෙලා සිවුම් වෙලා ඒ මොහොතේ පවතිනවා. මේ අවස්ථාවේ හිතේ නීවරණ නැහැ. මේ අවස්ථාවේ හිත බොහොම සාන්තයි, බොහොම ප්‍රිය, බොහොම ප්‍රීතිමත් සිතක් බවට පත් වෙනවා, සපදාග සිතක් බවට පත් වෙනවා. ඒ මොහොතේ තමයි සින්නතුනේ සමත භාවනා වඩන කෙනෙකුට නම් සමත අරමුණු පහළවන්නේ, භාවන අරමුණු පහළවන්නේ. මේ මොහොතේදී සමාගේ సంతානයේ අර ආස්වාද ප්‍රස්වාද දෙක තේන්න පටන් ගන්නවා. හරියට පුළුන් ගොඩක් වාගේ නාසිකාග රුත්ම තේන්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට විදුලි බුබුලක් වගේ රෙදීපටක් වගේ එහෙම නැත්නම් කපු කුළුන් ගඩක් වගේ මීදුමක් වගේ එහෙම තේන්න පටන් ගන්නවා සමහරුන්ට තරු කැට වගේ මැණික් කැට වගේ මුතු කැට වගේ තේන්න පටන් ගන්නවා සමහරුන්ට රෝදයක් වගේ තේන්න පටන් ගන්නවා සමහරුන්ට ඉර මණ්ඩල සඳ මණ්ඩල වගේ තේන්න පටන් ගන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ ආස්වාද ප්‍රස්වාස අරමුණ සූර්ය මණ්ඩලය වගේ තා පැහැදිලිව පේන්න පටන් ගත්තා මෙන්න මේකට කියනවා උද්ඝාන නිස්සහ ප්‍රතිභාග නිමිත්ත උද්ඝාණයට තියෙන අවස්ථාවේදී ඒ තේන අරමුණ චංචලයි ඈත් නැත් වෙනවා උත්සාහ වෙනවා නමුත් ප්‍රතිභාගනීය අවස්ථාවේදී ඒ ලැබෙන ආස්වාද ප්‍රස්වාද අරමුණ නිශ්චලයි සාන්තයි නොතෙල්ලි නාතිකාග පේන්න පටන් ගන්නවා මේ වේලාවේ නීවරණ නැහැ මේ වේලාවේ සිතේ සාම කර්මණ්‍යයි මේ වේලාවේ සිත සමාධියටයි ඒ සමාධිය නිසා සමාධියේ සිතේ සාම පිරිසිදු සියක් නුවණක් ඒ මොහොතේ වැඩ කරනවා දකින්න ලබනවා මෙන්න මේ අවස්ථාව සම්බකායපද පස්සම්බයං කාය සංකාරං අත්ථිතාමි පත්ථිතාමි කියවදාන අවස්ථාවයි එතකොට මෙන්න මේ ක්‍රම අතර ඒ කියන්නේ දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාද දැකීම පළවෙනි අංකය කෙටි ආස්වාද කෙටි ප්‍රස්වාද දැකීම දෙවෙනි අංකය ඊළඟට ශබ්ද කාය පද සංවේදී අත්ථිතාමි පත්ථිතාමි කියවදාන තුන්වෙනි අංකය සහ පස්සම්බයං කාය සංකාරං අපිතිස්සාමි පස්සතිස්සාමි කියලා දාලා හතරෙන් යන්තේ මේ හතරට කියනවා කායානුපස්සනා සතිපට්ඨාන ආනාපාන සතිය කියලා. මේ ක්‍රම හතරේ කියන්නේ කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවක්. ඒතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති භාවනාව කොයින් නැතුණා නෙමෙයි. ඒ ආනාපාන සති භාවනාවේ මුල්ම අවස්ථාව විතරට හදිලි කරලා කියන්නේ ඊළඟ තුන් ආසේ පාදාවදාන අර පිළිවෙලන්ම ගණනා අනුගන්ධනා කුසනා කපනා සංලක්ෂණා විලක්ෂණා පාරිශුද්ධිය තේසංච කටිපස් එන මේ පිළිවෙල අනුව අපි තේරුම් කරගන්නට ඕනේ දැන් ගණන් කිරීම මුල්ම පියවර මුල්ම අධිවර වශයෙන් අපි ආරම්භ කළා ඊළඟට නාසිකාග්‍ර උෂ්ණ ඇතිවීම පිටවීම මුලමඳාග දැකීම සංකල්පයක් කරගත්තා ඒ අනුපන්දනය කරන්නේ කුසිය හැපීම අනුවයි ඒකද කියනවා කුසනා කියලා නාසිකාග හැපෙන උෂ්ණ අනුව තමයි අනුබන්ධනය කරන්නේ ඒක කුසනාග ඊළඟට අර ආනාපාන සතියෙන් සමාධිමත් වූ පිටට ආස්වාද ප්‍රස්වාස අරමුණ දෙන්න පටන් ගන්නවා කකුපුලුම් බෙදවල් වාගේ කුළුම් ගොඩවල් වාගේ එවාගේ නියුදුම වාගේ සංකත විදීකට මනුෂ්‍යත වාගේ මේවා දෙන්න පටන් ගන්න අවස්ථාවට කියනවා පටිදාග නිමිත්ත කියලා. ඒ පටිදාග නිමිත්ත අවස්ථාවෙන් පසුව ලැබෙන්නේ රූපාවචර ප්‍රථම ඥාන සමාධිය. ඒ ප්‍රථම ඥාන සමාධියකට සමාධියට කියනවා තපනාවදී සූපපන අවස්ථා හතරක් ලබන්න පුළුවන් ආනාපානසති භාවනාවේ ප්‍රථම ඥානය, ဒုတိ ය ඥානය, තෘතිය ඥානය, චතුර්ථ ඥානය කියලා. ඒ හතරක් ලැබෙන්නේ දිනු ඥානවන්තයන් කලයි. මගක් දිනු ඥානවන්තයන් ලැබෙන්නේ ඥාන පහක්. ඒ පහකම කියන්නේ ඔය කපනා කියන නමයි. ඒකට කපනා කියන්නේ ඥාන අවස්ථාව. ඥාන අවස්ථාවට පසුන යෝගාවචරයේ එින් නවතින සුදුසුනා ඊළඟට විදර්ශනාවට හැරෙනවා. අන්න විදර්ශනාද හැරියල තමයි කියලා කියන්නේ. ඒ ආස්වාද ප්‍රස්වාස අරමුණ විදර්ශනා භාවනාවට හැරීමට කියනවා සංලක්ෂණ සැලකීම විදර්ශනාව. ඊළඟට විමර්ශනා කියලා සඳහන් කරනවා ඒ විදර්ශනාවේ අවසානය ලැබෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල. ඒ මාර්ග අවස්ථාවට කියන විදර්ශනා කියලා. ඊළඟට පාරිශුද්ධිය කියන්නේ සෝවාන් ආදී ඵල ධර්මයන්ට කැමිනීම ලෝකෝත්තර ඵලයට කැමිනීම. පාරිශුද්ධ තේසංච ප්‍රතිපස්සනා තේසංච ප්‍රතිපස්සනා නම් කියවෙන්නේ ප්‍රතිවේක්ෂා ඥාන මාර්ගඵලයන්ට පැමිණියා වූ ආර්යයන් වහන්සේලා ප්‍රතිවේක්ෂා ඥාන පාල කර ගන්නවා ඒ ප්‍රතිවේක්ෂා ඥානයන්ට කියනවා ප්‍රතිපස්සනා කියලා. ඒක මෙන්න මේ ජීවේ සම්පූර්ණ නිර්වාණ මාර්ගය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපාන සතිය ළඟට අපේ නිර්වාණ මාර්ගයට ඇතුල් වෙන හැටි තේරුම් කරගන්නු දැන් පළමුවෙන් මේ භාවනා කරන්න යෙදුනා වූ යෝගාවචරය උතුම් සීලයක පිළිපදලා භාවනා පටන් ගන්න. ගෘහස්ත පින්නතෙක් නම් සමන්ද නිත්‍ය සීලය හෝ අදි සීලය කියන පංච සීල, ආදිවස්තමක සීල, ඝාතදත සීල, අෂ්ටාංග කෝසත සීල ගැන සීලයක පිළිපදලා භාවනා කරනවා. එතුමාගේ සංකාමයේ ඇති සීලයේ සීලයට කියයි. බුදුන් වහන්සේ නමක් නම් සමාත නියත සීලස්කන්ධය පිරිසිදු කරගෙනයි භාවනා කරන්නේ. ඒ පිරිසිදු සීලය සීලයට කියයි. ඊළඟට මේ භාවනා කර්මස්ථානයේ ආරම්භය පටන්ම නීවරණ යටපත් වෙලා චිත්ත සමාධිගත වෙනවා ඒ සමාධිගත වෙන අවස්ථාව චිත්ත විසුද්ධියයි ඒ චිත්ත විසුද්ධිය තමයි සමාධි අවස්ථාව කීපයකින් පහදන්නට යෙදුනේ නීවරණ යටපත් වුණා වූ උද්ඝාණිමිති කටපාගෙන වෙති පහළ වෙන අවස්ථාවේ සමාධියට කියනවා උපචාර සමාධිය කියලා ඊළඟට ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, පංචම අධ්‍යාන කියන මේ ධ්‍යාන අවස්ථාවන් විදිහට චිත්ත සමාධියක තියෙනවා අර්පණා සමාධිය කියලා. ඒ උපචාර සමාධියත් අර්පණා සමාධියත් දෙකම චිත්ත විදුද්ධියයි. ඊළඟට මේ චිත්ත විදුද්ධිය කියන සමාධියටපත් වුණු යෝගාවචරයන් වහන්සේ විදර්ශනාවට හැරෙනවා. ඒ විදර්ශනාවට හැරෙන්නේ දැන් මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ සත්‍ය කුජලයේ කියන්නේ රූප මාත්‍රයක් සමූහයක්. ඒ ආස්වාද ප්‍රස්වාද මෙන්න කරන චිත්ත සංතතියේ නාම ධර්ම සමූහයක්. ඒක මෙන්න මේ නාම රූප දෙක වෙන් කරගන්න අවස්ථාව පහල කරගන්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ නාම රූප පරිච්ඡේද ඥානය ආස්වාද ප්‍රඥා ධර්මණිය පටන් මුළු සරුවාංගයේම පතුරවල දකින්න පුළුවන්කමක් ඇති වෙනවා. මුළු සරුවාංගයේම රූප කොටසෙන් වෙන් වෙන් කරගෙන දැකීමක් ඒ රූප කොටසෙන් අරමුණු කරන චිත්ත කායික ධර්මයන් වෙන් කරගෙන දැකීමක් නාම රූප පරිච්ඡේද ඥානයයි මේකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒ දිට්ඨික බුද්ධියට පස්වනාම යෝගාහකයන් වහන්සේ ඒ නාම රූප ධර්මයන් ඇති වෙන නැති වෙන හේතුන් ආબોධ කර ගන්නවා. මේ නාම රූප ඇති වෙන්නේ මෙන්න මේ මේ කර ගන්නවා. පටිච්චසමුප්පාදේ තේරුම් කර ගන්නා ඥානයේ තියෙන අත්‍යක්ෂ පරිග්‍රහ ඥානය කියලා. සමුප්පාදයේ තියෙන ප්‍රතිඵල තේරුම් ගන්න තේරුම් ගන්නට අතීත අනාගත වර්තමාන තුන් කාලය පිළිබඳව කතර පවත්නා 16 ආකාරයක සැකේ දුරු වෙනවා. ඒ සැකේ දුරු වෙන ඒ අවස්ථාවට කියනවා සංකා විතරන විසුද්ධිය කියලා. ඒ සංකා විතරන විසුද්ධිය අවස්ථාවට පහත් නමක් තමයි කුල්ල සෝපාපන්න කියලා කියනවා. යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. අනුලෝම සාන්තිය කියලා කියනවා. ඊළඟට ඒ නාම රූපයන්ගේ හේතුඵල තේරුම්ගෙන තවදුරට මේ විපස්සනා මෙහෙය කරගෙන යාමේදී උද්‍යාවේ ඥානෙ පහළ වෙනවා. නාම රූපයන් ඇති වෙන නැති වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඒ නාම රූපයන් දක්නා උද්‍යාවේ ඥානෙ වෙනකොටම සිත ආලෝක වෙනවා ආලෝක පහළ වෙනවා ප්‍රීතිය පහළ වෙනවා පස්සද්ධිය පහළ වෙනවා එවැගේම බලවත් ශ්‍රද්ධාව පහළ වෙනවා වීර්යය පහළ වෙනවා සිහිය පහළ වෙනවා නුවණ පහළ වෙනවා උපේක්ෂාව පහළ වෙනවා මේ විදිහට ධර්මයන් පහළ වෙනකොට ඒවා ත්‍රිලක්ෂණයට හරවලා මෙහි කිරීමේදී එනම් ඇති වෙනවා ආභෝධයට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන හිතුවේ කියලා ඒ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පිරිසුදු බවට පත් වුණා වූ යෝගාවචරයාගේ සිත උද්‍යාවේ ඥානයෙන් ඉතා හොඳින් නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නවා හරියට බක්කලියක් සිදෙන වෙලාවේ කෙනෙකුගේ ඇතිවී නැතිවී යන හැටියට නාම රූප විඳින්න යන හැටි දකින්නවා වතුරකට දැන් බින්දුවේ ජීවගුණ හැදෙන්නේ කඩි කඩි යනවා වගේ එවැගේම කස්තරපු කබලකට සලයට ආදාත ධර්මවා පුතර පුරා යන වගේ නාම රූප බිනිදින යන ආකාරයේ දක්නා ඥානය පිරිසුදු වෙනවා මේ අවස්ථාවේදී ඒ නාම රූපයන්ගේ කෙනක කෙනක බිනිදින දක්නා ඒ ඥානයට කියනවා භංගාන පස්සනා ඥානය කියලා ඊළඟට බංගානුපස්සනා ඥානයට වැටෙනවා මේ අවිචේකතම් භවග්ගේ දක්වාද සීලම නාම රූප මෙලදී ඇති වෙන නැති වෙන දේවල් මේ මහා භාග කියලා භාගයෙන් යටෙන නුවණක් ඇති වෙනවා ඒ ධාතුපත්තාන ඥානයයි ඊළඟට මේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී කොතනකවත් මේ ස්කන්ධ පංචකයේ සත්‍යයක් ආස්වාදයක් නැහැ සිදුවෙනවා මේ අවස්ථාවේදී ඒ නාම රූපයන්ගේ තැනක තැනක බිඳීම දක්නා ඒ ඥානයට කියනවා භංගාන පස්සනා ඥානය කියලා ඊළඟට භංගාන පස්සනා ඥානයට වැටෙනවා මේ අවිචේකතම් භවයේ දක්වා ඇති සියලුම නාම රූප මේ විදිහට ඇතිවෙන නැති වෙන දේවල් මේ මහා භාග කියලා භාගයෙන් වැටෙන නුවණක් ඇති වෙනවා ඒ ධාතුපත්තාන ඥානයයි ඊළඟට මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක ආදී කුතුහලවත් මේ ස්කන්ධ පංචකයේ සැපයක් ආශාදයක් නෑ මහත් ආදීනයක් කියලා නැතෙන ඥානයක් පහළ වෙනවා. ඒක ආදීනව අනුපස්සනා ඥානයයි. ඊළඟට මුළු ලෝක ධාතුව පිළිබඳ එකාවීමක්, කලකිරීමක් ඇති වෙනවා. මේක නිබ්බිදානුපස්සනා ඥානයයි. ඊළඟට මේ ස්කන්ධ පංචකය ඇතුළු තුන් ලෝක ධාතුවේ නිදියාමේ කල්පනාවක් පහළ වෙනවා මේක මුල්කිත කම්මිතා ඥානයයි ඒ මුල්කිත කම්මිතා ඥානයේ ළඟට මේ ඡන්ද පංචකයෙන් නිදීමේ උපාසලකයෙන් වශයෙන් පටිසංකාන පස්සනා ඥානයේ නම් ඥානය පහළ වෙනවා ඒ ඥානයේ කෙරෙන්නේ ඉතා තීක්ෂණ විදර්ශනාවක් වාවහා ඉතා වේගයෙන් ත්‍රිලක්ෂණ විදර්ශනා කරනවා ඒ පටිසංකාන පස්සනා ඥානයේ ඊළඟට මේ තුන් ලෝක ධාතුන් මේ නාම රූප සාස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් යුක්ත නාම දෙවෙනවා මේ ලෝක ධාතුවෙන් ඇතුළු වුණා වූ සාන්ත නිර්වාණ ධාතුව අතිතලින්ම සාන්තයි වෙන්නේ කියලා මේ විදිහට ආභෝධයක් ඇති වෙනවා ඒ ආභෝධය කියනකොට චිත්ත මධ්‍යස්ථ භාවයට පැමිණෙනවා මේ මධ්‍යස්ථ භාවයට කියනවා සංකාර උපේක්ෂා ඥානය කියලා සංකාර උපේක්ෂා ඥානය තමයි විපස්සනා විශ්ේෂ උත්ක්මවත් භාවය ඒ විපස්සනා උපසත්ම අවස්ථාවකත් වෙන යෝගාවචරය දිවාරාජයේ නොතමව භාවනා කරන්නේ වෙනවා අප්‍රමාද කෙනෙක් වෙනවා ඒ මේ නිසා මෙතුමාගේ භාවනා ගුණය දිනු වෙලා දිනු වෙලා භාවනා ඥාන වැඩිලා යම් අවස්ථාවක යම් පිළිවෙලකදී තමන්ගේ සංකානයේ බලාංග චිත්ත සංකතියෙන් අවදි වුණා වූ මනෝද්වාරයේ පහළ වෙල මනෝද්වාරා වර්ධනයේ පහළ වෙලා පරිකරණ උපචාර අනුයෝග කියලා සිත් තුනක් පහළ වෙලා යෝතුරුගුණයෙන් හතරවෙනි චිත්ත පහළ වෙලා සෝතාපට්ටි මග්ග චිත්තේ සෝතාපට්ටි පණ චිත්ත දෙකක් පහළ වෙනවා මේකට කියනවා සෝතාපට්ටි මාර්ග විද්‍ය කියලා එනම් පරිකරණ උපචාර අනුලෝම නාමයෙන් සිත් තුනක් පහළ වුණා එයින් කෙරුණේ නාම රූප සංස්කාරයන් විදර්ශනා පිළිවෙලයි දෝත්‍රුගුණා අරමුණු කිරීමයි සෝවාන් මාර්ගයෙන් කරන්නේ නිර්වාණය සහ චතුරාර්ය සත්‍ය දැක ගැනීමයි. සෝවාන් ඵල සත්‍යයන් දෙකින් මේ සමා ලැබුවා වූ සාන්ත ඵලය නිඳිනේ කරගන්න ඒ සිත භවංගේ ප්‍රඥා ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. මේ සෝවාන් මාර්ග ඥානයද කියන්නේ ඥාන දර්ශන විදියයි. ඒකත් මෙන්න මේ ජීවන පිළිවෙල පළමුවෙන් සීලෙ කුජ්ජේ පිළිතලා භාවනාව ආරම්භ කළා භාවනාවෙන් නීවරණයටපත් කළා චිත්ත සමාධියක් ලැබුණා ඒක චිත්තෙ කුජ්ජේ නාම රූපයන් වෙන් කරගන්න අවස්ථාව දෙත්‍රි කුජ්ජේ නාම රූපයන් හේතුඵල දක්න අවස්ථාව සංකාරික කරන කුජ්ජේ නාම රූපයන්ගේ උද්‍යවයේ මනමින් දක්න අවස්ථාවේදී ආලෝක ප්‍රීති පස්සද්ධාදී දර්ශනා කිරීම මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය සංගානුපස්නාවේ පටන් අනුලෝම ඥානය දක්වා ඥානහට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊළඟට සෝතාපට්ටි මග්ග ඥානයේ ඥාන දර්ශන විසුද්ධිය විසුද්ධිය විසුද්ධිය අතකින් මෙතුනා දිනුවට පත්වලා අර ආනාපාන සති භාවනාවෙන් ආරම්භ කළ භාවනා මාර්ගයේ උත්තම සෝවාන් මාර්ග ඵලයේ කියලා දරුණා ඊළඟට තමයි ප්‍රාර්ථනාවක් එවගේ පාරමී ශක්තියක් කියනවා නම් ඊළඟට භාවනා පටන්ගෙන අයමත් විද්‍යාවේ ඥානීය පටන් විපස්සනා ඥාන නමය දිනු කරලා සතරදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල සහ අරියත් මාර්ගඵලයන් අවබෝධ කර ගන්නවා. ඒ මාර්ග අවස්ථාවන්ට කියනවා ඥාන දර්ශනයේ තුදී කියලා. මේ සතර මාර්ග අවස්ථාවේදී දීර්ඝ සංසාරේ පවර කලකට හොඳක්තාවු දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන ආර්යකත්ව සතර සත්‍යාකාරයෙන් අවබෝධ කර ගැනීම නිසා සංසාරයේ දුකලක් පැවතීගෙන ආව 1500ක් පමණ ඇත්තවෝ කෙලෙස් බල සමෝහයෙන් දිවි දිවි දිවිලා තමන්ගේ පරිත්‍රවීම නිර්මලීම සංකාණයක් වාදපත් වෙන අතර නැවත කවර කනකවත් ඉපදීමක් නැති ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් හැඳීමක් වැළපීමක් චිත්තය ලෝකායක මානසික දුකක් නැත්තා වූ ඒ අසංකත ධාතු සංකාත සාන්ත අමාම නිවනට කමිනිය කරනවා මෙන්න මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා ඉති අධ්‍යක්ෂණ වාපා වේපායන පස්සේ කියනාද දෙලෙලේ මේ ආනාපාන සති භාවනාව පතුරුන හැටි දියුණු කරන හැටි වැඩන හැටි සමත වශයෙන් හා විදර්ශනා වශයෙන් දියුණු කරන හැටි සතිපට්ඨාන සතර පළමුවෙන් කායානුපස්සනාව දෙවැන්න වේදනානුපස්සනාව තුන්වැන්න චිත්තානුපස්සනාව හතරවැන්න ධම්මානුපස්සනාව එයින් මේ ආනාපාන සතිය ආරම්භ කළ යෝගාවචරයේ වෙන භාවනාවකට නොහැරීම වෙන භාවනාවකටත් නොවීම ආනාපාන අරමුණෙන්ම මේ සතිපට්ඨාන හතරක් වඩනවා එක සතිපට්ඨානයකට භාවනා ක්‍රම හතර අතර උන්වහන්සේ පහදලා තියෙනවා ඒ නිසා ප්‍රතිපත්තාන අතරට භාවනාරමුණු 16ක් පහදලා තියෙනවා දක්වලා තියෙනවා මේකට තමයි සෝලසාකාර මහා ප්‍රතිපත්තාන භාවනාව ආනාපාන සති භාවනාව කියලා කියන්නේ ඒ සෝලසාකාර ආනාපාන සති භාවනාව ගැන අපි නැවත නැවත අවස්ථාවල තේරුම් කරගන්නට ඕනේ විශේෂයෙන් ආනාපාන සතිය වැඩිීමේදී අත්තාව ආනිසංසුන් වාසේ මේ විදිහට දේශනා කරලා තියෙනවා අයම්පිකෝ භික්ඛවේ ආනාපානසති සමාධේ භාවිතෝ බහුලීකතෝ මහප්පලෝ හෝති මහානිසංතෝ අචේතනකෝ දුකෝ විහාරෝ උත්සන්න උත්සන්නේ පාපකේ යතුනේ ධම්මේ කාලතෝ අන්තර්ධාතේ දුරුපතමේ දෙකේල මේ ආනාපාන සතිය වැඩිමින් අධ්‍යානසංත පහදලා දක්වලා තියෙනවා අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සතිකෝ බහුලීකතෝ මේ ආනාපාන සති භාවනාව භාවිත බංගේ කృత කළා නම් සංකෝචේන පරිසුද සාන්ත වෙනවා ප්‍රණීත වෙනවා අසේතන කෝච ප්‍රධානම නිරි වෙනවා සුපෝත විහාරෝ තප විහරණයක් කලදෙනවා සිතං වෙස්සන්නේ පාපකේ අකුසලේ ධම්මේ තාමසෝ අන්තර ධාතේ විහෙතණියති සිතේ යම් යම් විදී අකුසල විතරක පහළ වෙනවා නම් ඒ මොහොතේ ඒ ක්ෂණයේ මේ අකුසලයන් ප්‍රාණය කළ දානවා විද්‍යාන්තනය කළ දානවා මේ පාප සතිය ඥාන සංකේයක් ආනාපාන සති භාවනාව වෙන භාවනාවට වඩා සාන්තයි එවන භාවනාවට වඩා ප්‍රණීතයි එවාගෙම ස්වභාවයෙන්ම නිවි වුණා වූ ප්‍රණීත වුණා වූ භාවනාවක් ආනාපාන සති භාවනාව ආනාපාන සති භාවනා වැඩුවා නම් යම් කෙනෙකුට ඒ පින්නතාවේ සති ඉන්ද්‍රිය සති බලය සුකුම හොඳින් එළඹ සිටිනවා එනිසා චිත්ත සංතතියට යම් වෙලාවක අකුසල විචාරකයක් පාප විචාරකයක් පහළ වුණා නම් වාමසේ අකුසල විචාරකයේ තුන විතුන වෙනවා යනවා මේක නිසා ආනාපාන සතිය විශේෂ භාවනාවක් ඇතුළත මේ පහදාවදාලා මධ්‍යම කාලයේ ආනාපාන සති ප්‍රේත්‍රි විපාදලා දක්වලා තිබෙනවා ආනාපාන සති දිස්සේ භාවිතා භවනේ කතා සත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති සත්තාරෝ සතිපට්ඨාන භාවිතා භවනේ කතා සත් බුද්ධංගේ පරිපූර්ණෙන්ති සත් බුද්ධංගා භාවිතා භවනේ කතා විද්‍යා විමුක්තිය පරිපූර්ණෙන්ති කියලා මේ පාදා වදාළේ ආනාපාන සති භාවනාව යම් කෙනෙක් වැඩුවා නම් ඒක නැත්නම් සතර සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වෙනවා සතර සතිපට්ඨාන භාවනාව සම්පූර්ණ වූවාම බොජ්ජංග ධර්ම සත භාවනාවෙන් මුදුන්පත් වෙනවා. සත් බොජ්ජංග භාවනාව සම්පූර්ණ වුණාම විද්‍යා විමුක්ති කියන මේ උත්සාහයෙන් අත් වෙනවා කියලා දේශනා කළා. මේ අපි තේරුම් ගන්න තෝරන ආනාපාන සති භාවනාවෙන් කොහොමද සතිපට්ඨාන සතරක් වැඩෙන්නේ කියලා. ආනාපාන සති භාවනාව වැඩිීමේදී සතිපට්ඨාන හතර වැඩෙන්නේ පින්නතුනේ ආනාපාන කියන මේ ආස්වාද හා ප්‍රස්වාද දෙක හයටයි දෙයක් ඒ ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කිරීම කායානුපස්සනා ප්‍රතිපත්තානයි ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කරගෙන යාමේදී ඒ මෙනෙහි කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාදා සිටේ ඇතිවෙන්නේ සෝමනස්ස සාගත වේදනාවක් ඒ කියන්නේ භාවනා වශයෙන් හොඳ පෙළඹ සිට සිහියෙන් යුක්තව පවත්වන චිත්තක්ෂණයක් පාදා ඇතිවෙන්නේ භාවනා අරමුණ සුකර ගත්තා වූ සෝමනස් වේදනාවක් සෝමනස් පිටින් තමයි මේ මෙනෙහි කරන්නේ මේ වේදනාව තේරුම් ගැනීම වේදනාන පස්සනාව මත කර්තාණය ඒ වගේම මේ මෙනෙහි කරන චිත්තක් චිත්තක් පාසා සෝමනස් සාගත වූ ඥාන සම්ප්‍රයුක්තව චිත්තක් පහළ වෙනවාට තේරුම් ගන්න පුළුවන් ඒ සඳහා ආයතන චිත්තය දක ගන්නා දිව්‍ය චිත්තානුපස්සනාව මත කර්තාණය වෙනවා ඒකම හේතුකේ වැඩෙනවා සද්ධා ඉන්ද්‍රිය, ධීරිය ඉන්ද්‍රිය, කපි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දුක්ඛංග ධර්ම ඒ චිත්තස්නේ පහළ වෙලා තියෙනවා ඒ චිත්තස්නේ පහළ වේදු දෙන්නා වූ ඒ සෝදන ධර්මයන් තේරුම් ගන්නා සියයට කියනවා ධම්මානුපස්සනා ප්‍රතිපත්තානය මේ විදිහට එකම ආස්වාද ප්‍රස්වාද මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාඨාම තමන්ගේ සංතානයේ කායානුපස්සනා වැඩෙනවා වේදනානුපස්සනා වැඩෙනවා චිත්තානුපස්සනා වැඩෙනවා ධම්මානුපස්සනා වැඩෙනවා මේක නිසා ආනාපාන සතිය වැඩිීමේදී සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ ආනාපාන සතිය වැඩිීමේ සතිපට්ඨාන සතර වැඩෙනවා එක්කම බොජ්ජංග හතක් ඒ චිත්තක්ෂණයක් පාසා වැඩෙනවා ඒ මිනිහේ කියන සිහිය සති සම්බොජ්ජංගයයි ඒ මිනිහ කරන වෙලාව පහළ වෙන නුවණ ධම්මයේ සම්බොජ්ජංගයයි ඒ මිනිහ කරන වෙලාව ඇති වීරකාසිකේ විරිය සම්බොජ්ජංගයයි ඒ මිනිහ කරන මොහොතේ ඇති ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගයයි ඒ මිනිහ කරන චිත්තයේ ඇති කාන්තියම කාකාද සම්බොජ්ජංගයයි ඒ මිනිහ කරන චිතයේ ඇති සංගතය සමාධි සම්බොජ්ජංගයයි මෙම විචීමේ දෙකේ පහළ වෙන මධ්‍යස්ථ ගුණය උපේක්ෂා සම්බොජ්ජංගයයි මේ එක එක ආනාපාන මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාදා බොජ්ජංග කටක් වැඩෙන හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ බොජ්ජංග ධර්මයන් වැඩිම නිසා මොකද සිද්ධවන්නේ? විද්‍යා විමුක්තිය පරිපූර්ණන්ති ත්‍රිවිද්‍යා අත්විද්‍යා කියන උතුම් ඥාන සම්භාර ලැබෙන අතර සදාංග විමුක්ති, විස්කම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති, නිස්සාරණ විමුක්ති, පටිච්චසමුප්පාද විමුක්ති කියන මේ පංච ආකාරයෙන් විමුක්තිය සිද්ධවීමේ ඥාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන ඒ සාන්ත නිර්වාණ අධිගමනයේ සිද්ධවනවා. මෙන්න මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආනාපානසති කර්මස්ථාන පිළිබඳව අපි නැත නැත තේරුම් ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන් මේ ආනාපානසති භාවනාවට උපක්‍රේත ධර්ම රාශියක් තියෙනවා. ඒ උපක්‍රේත ධර්ම අපි තේරුම් කරගන්න ඕනේ. ආනාපානසතිය ලැබීමේදී අතරමං නොවි ඉදිරියට ගමන් කිරීමේ පිළිවෙල අපි තේරුම් කරගන්න ඕනේ. ඒවා ගැන වැඩිමදී බලපොත් කියවීමේ භාවනා කර්මස්ථාන දන්නා කල්යාණ මිත්‍රයන් සමග සාකච්ඡා කිරීමේ එතනකින් නෙමෙයි තමන්වත් මේ ආදා ගැනීම මේ භාවනාව දිගට දියුණු කරගන්න අපිට පුළුවන්කම තියෙනවා විශේෂ වශයෙන් ආනාපාන සති භාවනා වැඩිමේදී විවේක පරිසරය අවශ්‍යයි. අනෙක් කාරණය මේක සාපත්‍යකාරී වශයෙන් සෑමදාම කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. අද මේ සෝදාසේ භාවනා කරනවා ඊළඟට මාසයක් ගත වෙලා භාවනාවක් කළාට ඒක ජීවනවත් නැතිව පහසු වන්නේ නැහැ. හැමදාම සමාජයේ දිනපතා කරන ආහාර විරණ වගේ භාවනා විරණයක් පුරුදු කරන්න ඕනේ. අපි හැමදාම මූණ සෝදනවා. ඒ වගේ හැමදාම අපි භාවනාවෙන් අපේ සිත සෝදන්න ඕනේ. හැමදාම අපි අඳුන් අඳිනවා ඒ වගේ භාවනා අඳිනවා අපි හැමදාම හඳගන්න ඕනේ අපිට හැමදාම ආහාර පාන ගන්නවා ඒ වගේ භාවනා නෙමෙයි ආහාර පාන අපි හැමදාම ගන්න ඕනේ අපි හැමදාම කයනේ කරනවා නිදා ගන්නවා ඒ වගේ භාවනාවකින් අපි හැමදාම පිට නිදා ගන්නන්න ඕනේ පතක් වන්නට ඕනේ මේ විදිහට සෑම අවස්ථාවකම සෑම දිනකදීම මේ භාවනාවක් නාගාට දිනු කර ගන්නවා නම් දිනකතාව පුරුමේ මේ පින්නතාවේ සාකච්ඡාවේ නිරන්තර ක්‍රියාකාරීකම නිසා භාවනාවේ ඵල විපාක අධ්‍යක්ෂී මානසන් දෙගිනිදා දකින්නට ලැබෙනවා උදේකින් භාවනාවක් වඩන්න වඩන්න ඒ පින්නතාවට භාවනා රස වෙනවා භාවනා රස රත්නාම තමන්ගේ ඇතේ සියලුම ප්‍රශ්න විසඳලා නිරන්තරයේ සැනසුණු ජීවිතයක් ගත කරගන්න සමත් වෙනවා. මෙන්න මේ නිසා නුඹු සැනසුණු සතුටක් වුණා වූ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කැමති කැමැතිම මේ ආනාපානසති භාවනාවේ භාවනාවන් අනිවාර්යයෙන්ම පුරුදු කරගන්නට ඕනේ. අත්වාදයෙන් එදිනදා ගත වීමේ පමණක් පිණිස නෙමෙයි මේ අපේ ජීවිතයේ යනි භාග්‍යවන්ත ජීවිත සංසාරයේ දුර්ලභයි අපට දුර්ලභ භාග්‍ය සම්පත්තියම ලැබිලා තියෙනවා බුද්ධ ශාසනය ලැබිලා තියෙනවා උතුම් මනුෂ්‍ය ශාසනය ලැබිලා තියෙනවා ඉන්ද්‍රිය සම්පත්තිය ලැබිලා තියෙනවා සතුන් කලිට ලැබිලා තියෙනවා සද්ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙනවා කල්යාණ මිත්‍ර සංසේවණය ලැබිලා තියෙනවා මේ වගේ දුර්ලභ කාරණේ කියන්න ලැබුණා අපිට හැමදෙනා භාග්‍යවන්ත නිසා අප්‍රමාදයේ මේ භාවනාවන් වැඩුවොත් මේ ජීවිතයේදීම තමන්ගේ පාරමී මුදුන්පත්ය තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි පරියත්තන මාර්ගඵල පිළිවෙලින් අමාමහ නිවන් දකින්නට මේ ජීවිතයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කටිපට්ඨාන සූත්‍රයේ මේ දේශනාව කළා දාලා යෝනිසෝති විච්චේ ඉමේ චත්තාරෝ සකට්ඨානේ එනම් භාවිය සත්වස්සානි තත් දින්නම් ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකං කං විච්චේ ධම්මේ අඤ්ඤා පතිවා උපාදිතේ අනාගාමිතා යම් කෙනෙක් මාවදාළ මේ සතිපට්ඨානය වැඩෙන හැටියට අත් අවුරුද්දක් පිළිවෙලින් වැඩුවොත් මේ පින්නතාවට මේ ජීවිතයේදීම හරියක් මාර්ගඵලය හෝ අනාගාමී මාර්ගඵලය ඒකාන්තයෙන් ලැබෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. මේ දේශනා කලේ අත් අවුරුද්දක් නොකඩවා මේ භාවනා වැඩීම පිළිබඳවයි. සමහරුන්ට අත් අවුරුද්දක් මෙහිට වඩා කෙටි කාලයකදී මේ ඥානිතන්ත ලබන්න පුළුවන්. එනිසා භාවනාව ගැන හොඳට තේරුම් අරගෙන අකණ්ඩව සාපච්ඡාකාරී වශයෙන් නිරන්තරව මේ භාවනා දිනපතා කරන්නට අපි පුරුදු වෙන්න බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන්නට ඕනේ භාවනාවක් කිරීමට පළමුවෙන් පූර්ව කෘත්‍ය තේරුම් ගන්නට ඕන. භාවනාවක් කිරීමට පළමුවෙන් තමයි සීලය පිරිසිදු කරගන්නට ඕන. සීලය පිරිසුදු කරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කරගන්න තෝරන තුනුරුවන්ට ජීවිත පූජා කරලා බුදු ගුණ දීකරන්න තෝරන මෛත්‍රී දීකරන්න තෝරන ශරීරයේ පිළිකුල දීකරන්න තෝරන ජීවිතයේ අනුත්‍ය ආකාර බව දීකරන්න තෝරන බුදුපාතේ බුදුමහරහතන් වහන්සේලා ගමන්ගත් නිවන් මඟේ ගමන් කරනවා කියන චිත්ත ප්‍රසාදය ඇති කරගෙන සාන්ත වෙලම සිට සිහියෙන් භාවනාව පටන් ගන්න තෝරන මේ විදිහට භාවනා පටන් ගන්න පින්වතුන්ට ඒ භාවනාව දිනුම් දින සමාගයේ පාසු හැටියට පාසු වේලාවක් සිදු කරන්න පුරුදු කර ගැනීම නිසා නෝ කාලයකදී භාවනාවේ ලැබීමේ සුවතේ විද්‍යාම් සුවතේ අවදි වීම නපුරු කියන නොතනීම දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රිය වීම දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම සිදු වෙනකීම එවැගේම චිත්ත සමාධිය ලැබීම නුවණේ පහකටම ඇතිවීම මොමලාව පිහිනුවනේ කටයුතු කිරීම හිතේ පැතුමේ සඵල වීම ආදී ආනිසංස එදිනදාම දකින්න ලැබෙන ඇති මේ ආනිසංස දකදේ භාවනා මාර්ගය තුළේ ගමන් කරලා අර මුලින් සඳහන් කළ සත්‍ය විසුද්ධි ක්‍රමයේ සිට දිනු කරගෙන ගිහිල්ලා අවසානයේ සමාපති මොදි මොදි මොනවා කරා බෝධි ඥානයකට පැමිණීමේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවේතනකේ වදාළ අජරාම රිකාන්ත අමා මහ නිවන සැනසීමට ලැබුණා. දැන් කාල වේලාවකයක් ගත වුණා. ඊළඟට වැඩ සටහනකට කියලා අපි විශ්වාස කරනවා. එනිසා දැන් මෙතෙක් වේලා අපේ ආනාපාන සති භාවනා පිළිබඳව සුවල්ප හැඳින්වීමක් කරන්න යෙදුනේ මේ ආනාපාන සති භාවනා පිළිබඳව මේ පැයෙන් දෙකකින් මේ පැය ගණනක් නමුත් කරුණු කියන්නට තියෙනවා ඒ කරුණු සියල්ලම කීවා දෙකවාගේ මට කිහිපෙන්නේ නෑ බොහෝ දෙනාට එනිසා නැවත නැවත මේ භාවනා පිළිබඳව තේරුම් වැඩි කියන්ගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගෙන මේ භාවනා දිනු කරගන්න හැටි අපි කාම කරුණාවෙන් ආරාධනා කරනවා ඉල්ලා සිටිනවා කුඩලවලින් හොඳා වත්‍රා කුසේනා පිහිටා දේතමේ කුසල සම්භාව ධර්මයක් වේවා සේනායෝනිගේ නිරෝධිතෝ පත්ත පාරමී පුරා මකර දුකින් අත මිදේ සාන්ත නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් දෙපොන්නලේ එවගේ මේ පූජනීය සිද්ධාස්ථානයේ අධිග්‍රහකවද පාසනාරක්ෂක ලෝකපාලකවද සීලම සම්යද්දෘෂ්ටික ජීව මණ්ඩලයට මේ අපේ උදාරතින් අත් වේවා අනුමෝදන් වෙත්වා බුද්ධ ශාසනයක් මේ පින්වත් හැම දිනක් ඒ දෙවි දේවතා මණ්ඩලයේ යහතින් ආරක්ෂා කරත්වා සියලු දෙවියන්ට පතන බෝධි වලින් සාන්ති ලක්ෂණ නිවාන ධාතුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් කියනවා කරගෙන විශේෂයෙන් අද මේ ධර්ම ශ්‍රවණමය කිංකම ධර්ම දානමය කිංකමද පුරෝගාමීව ආරාධනා කරන්නේ දුන බුදුතරණ භාවනා විලාසයේ සමිතියේ සමාජික පින්වත් තුන්වත් මහත්මයාගේ පිළිතල් ඒ පින්වත් සාමදිනාගේ උපකාරය නිසාද මේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දානමය කිංකමත අපසෑම දෙනාට සහභාගී වෙන්න ලැබුණා ඒ පින්වත් භාවනා විලාසේ භාවනා සමාජයේ සමාජික පින්නතුන්ට විශේෂයෙන්ම අධේ භාවනා පන්තියේ පුරෝගාමී ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෙක් ගිලන් වලින්වා එතුමාට වහාම නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රේතිදෙසින් ප්‍රාර්ථනා කරන අතර මේ සහාය සම්පත්තිය දුන්නා වූ සත්පුරුෂ මණ්ඩලයට මේ ධර්ම ශ්‍රවණය කළ සියලුම මාපියවරුන්ට දරුවන් සමගනාට රත්නත්‍රයේ සිටින දුක් නිරෝධ සුවපත් භාවයේ වැඩිලා වැඩිදීන් බුද්ධ ශාසනයේ සමතුලිතනා භාවනා සංසි ලබන්ට හේතු වාසනා වේවා ආර්ය වර්ණ සකබල ප්‍රඥා සම්පත් දිනෙන් දින දිනු වෙලා සතර වසනා තුළ කල්යාණ මිත්‍ර සම්පත්තේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මාන් ධර්ම ප්‍රතිපatti කියන මේ ශෝකාපත්‍යංගයන් ලැබීම ජාති ජාතියක් සුවසේ පාලනය කරන පුරාගෙන ගියේ තම තමන් පතන අධිගම ඥානයන්ගෙන් බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිවිතනකේ ලැබෙනවදාල අජරාම රසාන්තය අමාමහ නිවන් සෝපිත හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඥාතීන්ට දෙවියන්ට පින් පමුණුවමු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ එත්තාවතාදයං හේ සංඝ සංකුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාසයම්මි සංගතං කුඤ්ඤ සම්පදං සම්මේ භූතානං නෝදන්තු සබ්බ සම්පත්ති දින්දියා එත්තාවතාසයම්මි සංගතං කුඤ්ඤ සම්පදං සම්මේ සත්තානං නෝදන්තු සබ්බ සම්පත්ති දින්දියා ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාව සමාදෝ තතං සමාගමෝ තුයාව නිවාන සත්‍යෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාව සමාදෝ තතං සමාගමෝ තුයාව නිවාන සත්‍යෝ ඉන්නා කුඤ්ඤ සම්මේ මාමේ වාල සමාදමෝ සතං සමාදමෝ රෝධු යාව නිර්වාණ සත්‍ය ඉදම් මේ කුඤ්ඤ කම්මං ආතවක්ඛාමං ඉදම් මේ කුඤ්ඤ කම්මං ආතවක්ඛාමං ඉදම් මේ කුඤ්ඤ කම්මං ආතවක්ඛාමං සම්මුතිකා සම්මුතිතු දැන් මෙතෙක්ලා අපේ සංකාලවල නාම රූප ඇති නැති විය හැකි සලකමින් ත්‍රිලක්ෂණ විදර්ශනාව කරලා ගත ප්‍රාර්ථනා දීගොම මේ විදියට දිනුව නැති කියලා කියවන්න ධන ඇසීමේදී පහළ වූ නාම රූප ධර්මයෝ එනයක් එනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් ඊළා වින්දබත් දුක්ඛය තම තමන් තම කෙලස නොකලකි බැවින් අනාත්මය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූපයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වේ ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව කෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වේ ඒ දෙකේ නොපවත්ම නම් වූ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වේ ඒ නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමත වැඩිය යුතු ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වේ මාගේ සකල කුසල ධර්මය මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා දැන් අප දෙපැත්තේ විසින් ඉතා උදාාර කුසල ස්කන්ධයක් අයිති කරගන්න දුන මේ අප රැස් කරගත්තා වූ සියලු කුසල් අනන්ත ගුණයේ සියලු සංඝ රත්නයට පූජා කරමින් මේ විදියට নমස්කාර කරමු ඕකාස වන්දාමි කන්තේ අවසර ස්වාමීන් වහන්සේ වන්දනා කරමි මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං මා විසින් කරගන්නා ලද පින ස්වාමීන් වහන්සේ අනුමෝදන් වනසේක්වා ස්වාමීන් කතං කුඤ්ඤං මයිහං දාතව්වං ස්වාමීන් වහන්සේ කරගත්ින මට දෙනසේක්වා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදන් වෙමි ලෝකාච ద్వාරත්තේන කතං සම්බං අත්තයං අමතමේ භන්තේ අනතර ස්වාමීන් වහන්සේ මාගේ සුන්දර තිදුරු සියලු වරදට සමාවන සේක්වා ඕකාස කමාමි බන්තේ ස්වාමීන් වහන්සේ මමද සමාවෙමි යන්ත්‍රය ආශිර්වාදින් මේ පින්වත් සෑම දෙනාට ආයුරාරෝග්‍ය සම්පත් වර්ධනය වී සියලු සිකුම් කතුන් මුදුන්පත් වේ දෙලවර පතන ගෝධිය සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුමත් වේවා කියලා පුරුෂ ආශිර්වාද ගාථා සජ්ජානය කරනවා කවුරුත් සඳගෙන අහගන්න සම්මේතයෝ නිවංජන්තු සම්බෝ ගෝවිනස්සතු මාතේ භවස්වන්තරායෝ තුකී දීඝායුකෝ භව भवतु तम्ब मङ्गलम् रक्षन्तु तम्ब देवता සම්බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සංඝං භාවේන සදාතොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති මේවසේ අතෝ නිම්මාන සම්පත්ති විනාශේ කමින්දතු අධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ